එදා මෙදා කාලය තුල මේ වටිනා ශාද්ධර්මයේ පැවතුනේ මේ වගේ දේශක ශ්‍රාවක සම්බන්ධය හරහා. කෙනෙක් ඒක දේශනා කරනවා අනිත් පිරිස අහගෙන. මුලින්ම දේශකයන් වහන්සේ වුණේ සර්වඥාන්සේ. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ඉතින් අපි මේක දිගට පවත්වන්න ඕනේ නිසා මේ වගේ අවස්ථාවල් ඇති කරගන්නවා එක්කෙනෙක් එක දේශනා කරනවා තව කෙනෙක් නැත්නම් පිටිසක් ඒ පාගෙන ඉන්නවා ඉතින් මේ විදියට පැවතගෙන එනකොට මේ දේශනා සඳහා අපි මාතෘකා කරන්නේ ਸਰවචන් වහන්සේගේ ධර්මස්කන්ධයමයි ඒ සඳහා අපි 84000ක් කියලා නම් කරලා කියන ඒ ධර්මස්කන්ධේ කොටසක් අරගෙන අපිට පිළිගැලපෙන තේරෙන තාලෙට අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන් තාලෙට අපි කාලානුරූපව දේශනා කරමු. අද මේ පිළිස වෙනුවෙන් මේ බණට ලෑස්ති වෙනකොට මම මේ උද්දෘතය ගත්තේ පහාරාද සූත්‍රය. මේ පහාරාද සූත්‍රය ප්‍රසිද්ධ සූත්‍රයක්. මේ වගේම මේ සර්වඥාන්සේ මේ ඉදිරිපත් කරන පාඩය පහාරාද සූත්‍රෙටම සීමා වෙච්ච එකක් නෙවෙයි අනිකුත් තැන් වල දක් ගන්න පුළුවන්. පහාරාද කියලා කියන්නේ නාග ලෝකේ නායකයෙක්. අපේ පොතේ ඉගෙනීම් හැටියට මේ නාගයෝ ජීවත් වෙන්නේ මහා සමුද්‍රයේ. ඉතින් මේ පහාරාද අසුරේන්ද්‍රයා මේ අසුරේක් අසුරේන්ද්‍රයා බුදුජානක මහත්තයාට ඇවිල්ලා තමන් නායකත්වයේ දරන තමන්ගේ අධිකා දීක්ෂණ ශක්තිය තියෙන අධිකාරී ශක්තිය අර්ථ තියෙන මහා සමුද්‍රයේ ලක්ෂණ වගේක් කතා කරනවා. කතා කරලා ਸਰවචනාචෙන් අහනවා දැන් ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මිනේ මේ වගේ ඔබ වහන්සේට පිටු කරලා ගොනු කරලා කියන්න පුළුවන් කරුණු තියෙනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් හරියටම පහරාදාස් වෙන්දා කියපු කාරණාවලම ඡායාවක් වශයෙන් මේ ධර්ම විනය ලක්ෂණ සංසන්දනය කිරීම මේ පහාරාද සූත්‍රය කියන. අන්න ඒකෙදී මේ පහාරාද සූත්‍රෙන්දී බුදුහාමරණ දෙවිලා සඳහන් කරනවා මේ පොළවේ පෘථුවියේ භූමි භාගයෙන් වැඩි කොටසක් අපි කියන තුනෙන් දෙකක් මහමුදේ යට වෙලා තියෙනවා. ඒකේ විවිධ අතුවිති විහිදලා මහා සමුද්‍ර කුඩා සමුද්‍ර වශයෙන් මේක බෙදලා තියෙනවා. ඒකේ තොටුපළවල් නැත්තම් කියනවා ඉම මායිම මොඳු තීර ගත්තොත් විවිධ පැතිකඩ තියෙනවා. કોઈ පැතිකඩෙන් කවුරු ගිහිලා රස බැලුවත් මෙච්චර මහා සා විශාල මහා සාගරේ තියෙන එකම රසයයි කියලා කියන. ලෝණ රස, ලුණු රස. ඒක කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඒක හැමදාම හැම තැනම එකම රසයි කියනවා. ඒක ලහන පුත්‍රජානනාංශයේ මේ වගේ ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ ධර්ම විනයෙහි නැත්නම් ශාසනය කියලා ගනිමුකෝ මේ ශාසනයේ මේ වගේ එකම රසයක් තියෙනවද විවිධ රසවල තියෙනවා කියලා. ඉතින් දැන් කාලෙත් ඒක ඇහෙන ප්‍රශ්න තමයි මේ බුද්ධ දේශනාව නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ මේ ශාසනය තේරුම් අරගන්න කොයි එක තේරුම් ගත්තොත් හරිද? පටිච්චසමුපාදේ තේරුම් ගත්තොත් හරිද? චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් හරිද? සීල සමාධි ප්‍රඥා තේරුම් ගත්තොත් හරිද? රාග දෝෂ මොහ තේරුම් ගත්තොත් හරිද? මේ විදිහට හරි පැතිකඩ රාශියක් තියෙනවා. ඒ නිසා ඥානයේ තර්කයෙන් එහෙම නැත්නම් අධ්‍යාපනයේ යහන්න ගන කට්ටිය පඹගාලේ පැටවෙච්ච හිවලෙක් වගේ පටලයි. කොයි අතට යනවද කියන්න බෑ. මොන්න තායිමත් පිළි කරන්න බෑ. ඉතින් මේ පටිච්චසමුප්පාදයේ පැත්තෙන් බුද්ධහාව ඉගෙනගෙන කටයුතු කරන එක නම් එයාට තේරෙන්නේ නැහැ කොහොමද චතුරාර්ය සත්‍යයට බුද්ධහම ගුරු කරන්නේ කියලා. එයාට කොහොමඩක්වත් තේරෙන්නේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන එක. එහෙම නැත්නම් රාග දෝෂ මොහ වලට කොහොමද කොණු කරන්නේ මේ විදිහට හේතුඵල ධර්ම තේරුම් ගන්න බෑ ඉතින් ඒක නිසා එදා පටන් අද දක්වා මේ බුද්ධ වචන වලට විවිධ අර්ථකථන තියෙනවා අපි ඒකට අටුවා කියලා නේ කියන්නේ මේ අපේ ලංකාව අටුවා කතාවට මුළු ලෝකෙම ප්‍රසිද්ධයි ඒක ලාංකිකය දන්නේ නැහැ ත්‍රිපිටකය මුද්ද වචනය සාමාන්‍ය ජීවිතයට ලං කරනකොට ඒකට අර්ථ දීම ඒක ගැන දන්න ඒවකට ඉන්න ධර්ම විනය දන්නේ නැත්නම්ගේ නැත්නම් මහා නායක හඳුරුන්ගේ සිද්ධිය. ඉතින් භාවනා කරගෙන යන කෙනා ගත්තොත් එයා තමයි භාවනා කරපු හැටියට ඒ තමයි ධර්ම දිගෑරෙන විදිහට පොත් ලියනවා. අධ්‍යාපනය කරලා දීලා ශිෂ්‍යයන්ට උගන්වන කෙනා මූලධර්ම පැත්තෙන් වෙන විදිහකට ඒවට අර්ථකථන දෙනවා. රාජ්‍ය නායකයන් තව විදිහකට අර්ථකථන දෙනවා. එක එක පැතිවලින් දීලා ඔය බුද්ධකෝසාචාර්යයන් වහන්සේ ලංකාවට එන වෙනකොට ලංකාවේ අටකතා රචනය එහෙම නැත්නම් කියනවා මේ විතර කතා සැපයීම කෙලෝරක් නැතුව සීමාවක් නැතුව සම්පූර්ණ ගමෙන් ගමන රටෙන් රටට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන තරම් පුස්කොළපත් ලියමනක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව හැම කෙනාම ධර්මයත් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඒක කෙනෙක් එක පැත්තකින් බලනවා. ධර්ම පැත්තෙන් බලනවා, විනය පැත්තෙන් බලනවා, භාවනා පැත්තෙන් බලනවා, පොත් කියවන පැත්තෙන් බලනවා, උගන්වන පැත්තෙන් බලනවා, විවිධ පැති. පස්සේ එවකට ඉන්නේ මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් ඇවිල්ලා කියනවා දැන් මේක දිගට දිගට දිගට ගියොත් මේ මොනම සීමාවක් නැහැ. හැම කෙනාම ලියනවා ඒ කෙනා ලියන එක නම් මේ කෙනාට ගැලපෙන්නේ මේ නකන එක නම් අරකට ගැලපෙන්නේ මේ ප්‍රශ්නේ කරා බුද්ධකෝ සාචාන් වහන්සේට කියලා තිනවා මේ වගේ පිටු කිරීමක් කරන්නයි කියලා. අපි ගුණයක් ඇති කරගෙන මේකට කතා ශරීරයක් ඇති කරන්න මේකට ව්‍යාකරණයක් ඇති කරන්න මේක පිළිවෙලක් කරන්නයි කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ හෙලාතු ආව තිබිච්ච දේවල් ඔක්කොම කියවලා බලලා ඔය පාළි අටුවා පොත බුදුගසාචාර්ය වහන්සේ ලිව්වා. ඒකට සුදුසුකම් පෙන්න බේර තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒක ගත්තාම මේ උස පොත් මිටික් තියෙනවා. අද උනා ඒ අටුවා කතා. ඉතින් ඒ උනාසයට තියෙන ගෞරවය නිසා ඒ පිටු කිරීමේ දක්ෂකම නිසා අංග සම්පූර්ණ වැඩි කරපු නිසා ඔක්කොමලා හිටපු ලොකු හඳුරු ඒ බුද්ධ ප්‍රසාචයන් වහන්සේගේ පොත් ඉතුරු කරලා ඒව කර තිබුණ අනිත් සිංහල අටුවාව සේරම පුච්චලා තියෙනවා. එකතු කෙරුවට පස්සේ රුවන්වැලි ඡාය තරම් ගොඩක් තිබුණා. ගිනි තිබ්බට පස්සේ මාස 3ක් ගිනි ගත්තා. එහෙම කියනවා අටුවාවල් කියලා තියෙනවා. ඒකල තමයි අද කියන අටුවාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා මේ එකම බුද්ධ වචනේ වුණාට එක එක පැති වලින් රස බලන්න ගත්තාම එක එකකට එක එක දේවල් වැටෙනවා. ඉතින් අර හොඳ වෙලාවට පහරා දසුරේන්ද්‍රය බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම මේ ප්‍රශ්නේ අහලා කියනවා. මම ඉන්න අධිරාජ්‍යයේ මගේ වැයිකේ මම බලා ගන්න කොටසේ මහමුදේ එකම රසයයි. දැන් වහන්සේ මේ බලා ගන්න ධර්ම විනය කොටසේ එහෙම එකම රසයක් නැත්නම් මොනවද තියෙන සුවිශේෂතාව කියලා. බුදුහාමුදුරුවෝ රචනා සීයදාපි මහරජ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ යම් විදියකට පහරාදය උඹ අධිකාරිය පවත්තන මහා සාගරය එකම රසයක් ලෝණ රසයක් තියෙනවා නම් ඒව මේවකෝ පහරාද හිම ධම්ම විදියේ ඒක රසෝ විමුක්ති රසෝ. මුළු ධර්ම විනයම තියෙන එකම රසයයි විමුක්ති රසය. විමුක්තියට යොමු වෙච්ච ගතිය. ඉතින් මේ පැත්තෙන් බැලුවොත් ධර්මයෙන් දෙන්න සරල වෙනවා, ඍජු වෙනවා, තේරුම් ගන්න පුළුවන් වෙනවා. විමුක්තිය පැත්තෙන් බැලුවොත් විමුක්තියෙන් බලන විදිය විතරක්ම නෙවෙයි තියෙන්නේ. ගොඩාක් පැතිකඩවල් තියෙනවා. මේ පැතිවලින් බලනකොට ඒ සංකරතා ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ධර්මය විනය දෙක විමුක්තිය පිණිස බලන්න ගත්තොත් ඒකෙත් විමුක්ති જાති දෙකකට බෙදන්න පුළුවන් තමාගේ විමුක්තිය තම අනුන්ගේ විමුක්තිය කියලා. මේ දෙකේදී සර්වචනන්ත පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඉස්සල තමන්ගේ විමුක්තිය බලලා පස්සේ අනුන්ගේ මුත්‍ය බලන්නේ කියලා. මේක එච්චර ජනප්‍රිය පාඩමක් නෙවෙයි. මුගව දෙනෙක් හිතනවා තමන්ගේ ගෙදර මරගාතේ තිබුණාට ලෝකෙට ප්‍රකාශ කරන එක ලේසි නිසා අනුන්ගේ මුත්‍යට කටයුතු කරන එක ලේසි තමන්ගේ මුත්‍යට කටයුතු කරනට වඩා කියලා. නමුසාරවචනන්ගේ අර ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලදී කියලා තියෙන නිසා විමුක්තිය තමන්ගේ විමුක්තිය පිට කටයුතු කිරීම සහ අනුන්ගේ විමුක්තිය පිට කටයුතු කිරීම කියලා දෙකක් තියෙනවා. ඒතරේ තමන්ගේ යුක්ති පින කටයුතු කරන්න ඇත්තෝ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරවන. එතන යෝගාවචරය කියලා කියනවා. නමුත් ඉන්න බෞද්ධ ජනතාවගෙන් බොහෝම සුළු පිටසක් යෝගාවචරය ඉන්නේ. අනිත ඔක්කොම ඇත්තෝ බෞද්ධයයි කියා ගන්නවා. ඒගොල්ලෝ බාහිරේ පොදු වශයෙන් විමුක්තිය නැත්නම් අනුන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරගෙන යනවා. ඒත්තන තියෙන ශාසනය කියන්නේ දාන සීල භාවනා කියලා. එනිසා ගෘහස්ත බෞද්ධයන්ගේ බෞද්ධ වැඩපිළිවෙලට කියන්නේ දාන සීල භාවනා. එතකොට ගෘහස්ත වුණත් පැවිදි වුණත් නැත්නම් අගාරික වුණත් අනගාරික වුණත් තමන්ගේ යුක්තිය පිළිබඳ කටයුතු කරන කට්ටියගේ ශාසනයට කියන්නේ සීල සමාධි ප්‍රඥා. මෙතන දෙකොල්ලම ඉන්නවා. ඒකයි අද ධර්ම දේශනා කියන විශේෂත්වය. මෙතන ඉන්න සාමාන්‍ය බෞද්ධ කටයුතු කරගෙන විමුක්ති රසය පිළිගන්න නමුත් තාම තමන්ගේ විමුක්තිය පිළිබඳව පූර්ණ අවධානය යොමු නොකර උපිරිසුකුති. ඒ වගේම ඒකත් කරලා අනත්තාකත් කරන ගමන් තමන්ගේ විමුක්තිය හොයන තමන් බණ භාවනා කරලා මගේ සීල සමාධි ප්‍රඥා පුරව ගන්න ඕනේ සම්පූර්ණ කර ගන්න ඕනේ විමුක්තිය ලබා ගන්න ඕනේ කියන පිළිතුරු තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ මේ හම්බෙච්ච කාලය ඇතුළත මේ දෙගොල්ලටම යම් ප්‍රමාණයක ගත යුත්තක් හරයක් ඇති ධර්ම කොටාශයක් මේ වෙලාව ඉදිරිපත් කරන්නයි ඒකයි මම මේ පහරාද සූත්‍රයේ තිබිච්ච මේ ඒක රසෝ විමුක්ති රසෝ කියන බුදුබණ පදේ තියාගත්තේ ඒක නිසා මේ ධර්ම විනය දෙකේ තියෙන මේ විමුක්ති රසය අපිට දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්නන අපි නිතරම කියන ධර්ම රත්නයේ ಗುಣ දිහාවල් සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ඒහිපත්තිකෝ ඕපනයිකෝ පච්චත්තං වේජිතබ්බෝ විඤ්ඤෝහි බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයේ සුවක්ඛාතයි සුවක්ඛාතය කියලා කියන්නේ ලස්සනට කියලා කියනවා කියන්නේ සුත්තු අක්ඛාතෝ කියන පදේ තමයි හුඟක් වෙලාට අටුවාව ප්‍රිය කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ගැඹුරු දෙයක් මේ කතා කරන්නේ. කෙලින්ම කියනවා මේ ජීවිතේ සම්බන්ධ නැති දෙයක්. මේ ජීවිතේ පිළිබඳ ඇලීගෙන බැඳීගෙන විලීගෙන ජීවිතය මේකටම ගත කරන්න හදන කාමභෝගී පිරිසකට මේ ලෝකයට අදාළ නැති ධර්මයක් ඉතාම සුන්දරව දේශනා කරනවා කියන එක සාමාන්‍ය පුද්ගලිකට කරන්න බෑ. ඒ නිසා බුදුජානනාංශගේ සවක්ඛාත දේශනාව හරියට පොඩි බබෙකුට තිත්ත කසායක් වවන්න වගේ. දෙමව්පියෝ දන්න මේ කසාය දුස්සෝ වෙනවා කියලා. නමුත් දරුවා කටට බෙහෙත් දාපුවම් පිඹිනවා. ඉතින් ඒකට බබා වඩාගෙන හක්කට අත් දෙක තියලා කට ඇරවල බෙහෙත් මේ හැන්ද හැන්ද බොනකොට ඒක සුන්දර වෙලා නෙමෙයි නමුත් ਸਰවඥාන්සේ දෙන ක්‍රමය මෙච්චර කාමභෝගී මෙච්චර භෞතික සම්පත් වලට ඒකටත් වෙලාම විකියාගෙන ඉන්න ජනතාවට මේ ලස්සන ගැඹුරු ධර්මයක් දෙනකොට උන්වහන්සේගේ සක්කාත ගුණය කියලා කියන්නේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ උන්වහන්සේගේ ඉදිරිපත් කරනකොට නිකන් බබෙකුට සුරංගනා කතාවක් කියනවා වගේ බොහොම ලස්සන විස්තර සහිතව කියලා දෙනවා දානයක තියෙන ආනිසංශ. දානයක ආනිසංශ විවිධ පැති වලින් පෙන්නලා දෙනවා. මේ ජීවිතයටත් වාසිදායකයි, මත්‍රත් වාසිදායකයි, අනාගතයටත් වාසිදායකයි. Tamanටත් වාසිදායකයි, දෙන්නට ලබන්නටත් වාසිදායකයි. කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ හොරු මසුරු ඉන්න ලෝකේ දන් දෙන මිනිස්සයා තරුමෙත බබලන හඳ වගේ නිතරම ජයක් ලබනවා. මේ විදිහට උන්වහන්සේ මේ දාන කතාවෙන් පටන් ගන්න මොකද අපි තේරම කෑම කන જાතියක් හින්දා. කෑම වේලක් හම්බෙච්චාම කෙනෙකුට ආනිසංස බඩගින්න කෙනාට තේරෙනවා. ඉතින් ඒකම තමයි බඩගින්න කෙනාට කෑම දීපුවාම ආ, මේ මිනිස්සේ ඒ වගේ සපක් විදිහට කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ කතාවට බෞද්ධ අබෞද්ධ කවුරුත් වගේ කැමති දාන කතාව. ඒ දාන කතාව කරලා ඒක නිකන් මොන්ටිසෝරි පන්තිය. කරලා ඒකෙන් දක්ෂ වෙච්චයත් අන්න කියනවා දානයේදී ඔබ දෙන්නේ ওই දසදාන වස්තුව අන්නපානං කරම්වත්තම් මාලා ගන්ධ විලේපණං ආදී කෑම බීම ඉඳුන් ඉඳුන් මල් ගඳ විලවුන් ආලෝක පූජාවල් වගේ දේවල්. ඒක ප්‍රමාණ කරන්න පුළුවන්. අච්චර ගානකට දෙනවයි කියලා කියන්නත් පුළුවන්. ලබන ගානක් ප්‍රමාණයි දෙන ගානක් ප්‍රමාණ කරන්න පුළුවන්. මම 29කට සාංගික දානයක් දුන්නා. ඒකේ වංගඩි මෝල්ගත් දානයක් දුන්නා. නාන ප්‍රකාර විදිහට කියන. නමුත් ඊට වැඩිය කල්පනා කරනකොට සීලේදී අපි දෙන්නේ අභය දානි. සීලේදී අපි සතුන් මැරීමෙන් වැළකෙනවා මැරෙන්න ඉන්න සත්තු කොට දානවා અભේදානෙ දෙනවා ඒ වගේම හොරකම් නොකිරීමෙන් වස්තු හිමියට බය වෙන්නේ නැති වෙන්න અભේදානයක් දෙනවා කාමීච්ඡාචාරය නොකිරීමෙන් කාම වස්තු හිමියට බයක් නොවෙන්න අපි වග බලා ගන්නවා බුදුන් කේලමෙන් ඒ සතුනෙන් පරිපතනෙන් අයින් වෙනකොට කෙනෙකුට හිත් කිදී බයෙන් අයින් වෙනවා එනිසා සීලයක් දානයක්මයි හැබැයි ප්‍රමාණ කරන්න බැරි කුසලයක් සිද්ධ වෙනවා. සියයතාපි මහා සමුද්දෝ මහා සමුද්‍රය වගේ තමයි එක චිත්තක්ෂණයක් සිල් රැක්කෝ. මහා මෙරතරන් දන් දෙනට වැඩිය ලේසි. ලේසි කියන්නේ ප්‍රඥාවන්තයර. ඒකේ මහා කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි දන් දෙන්නේ නැති කෙනාට සිල් රැකින්න බෑ. දන් දෙන කෙනා සිල් රැක්කේ නැත්තම් කඳ බඩ තියෙන ඔළුව නැති කෙනෙක් වගේ. ඇවිදින මලමිණියක් කවන්ද රූපයක් වෙනවා. නිසා දානෙත් දීලා සිල්ලෙත් රකින්න නම් <coughs> දාන යන්ජන්ත තේරුම් අරගන්න ඕනේ. ඒකට ගොඩාක් සල්ලි යනවා. තව කෙනෙක් අවශ්‍යයි. වෙලා කලාව තීන්දුව කරන්න ඕනේ. ගොඩක් වැඩද නම් සීලෙදි තියෙන්නේ මොනම හතයක්වත් පිරන් වෙන්නේ නැහැ. කොහෙවත්වත් යන්න ඕනේ නැහැ. නොකලියුතු නොපනත්කම් නොකිරීම පමණයි. දානයේ තියෙන කලයුතු ගොඩාක්වත් පිළිවෙත්. සීලේ තියෙන නොකලයුතු නොපනත් ගන්න නොකර සිටීම. එතකොට ආනිසංස වශයෙන් දාන කන්දක් දෙනවට වැඩි එක චිත්තක්ෂණයක් සිරලා කෙනෙක් වටිනවා. මේක බුද්ධ ජානනාච හොඳ ලස්සනට දානීය හිත උනන්දු කරවලා ශ්‍රද්ධාව ඇති කරලා අනුන්ගේ සැපකම දෙන්න හදලා කරුණාමයි කිය උගන්ලා කියනවා ඊට වඩා උඟක් වටිනවා මැරෙන්න ඉන්න සතෙක් ඉන්නවමරයි ඉන්නේ. කන්න කොච්චර දුන්නට වැඩිය මරණයෙන් ගලවලා දාන්න. හොරකමින් බෙන් වෙලා වස්ත්‍රීමයට බය නැති වෙන්නේ ඉඳලා දෙන එක. කාමීත්‍යචාරය නොකර කාමවස්තු හිමියට බය නැති කරලා දෙන. බොරුව කියලා මේ සත්‍යන අයින් කරනවා. නමුත් අපි බෞද්ධ වශයෙන් දන්නවා අපි දානෙට කොච්චර එළඹ පෙළඹ වාසය කරා. සීල් රකින්න කොච්චර අඩු පිරිසක්ද ඒ දෙන්නේ කියලා. නමුත් ආනිසංස දසදහස් වාරයක්. වියදමක් ඇත්තෙත් නැහැ. යන්න ඕනෙත් නැහැ කොහෙවත්. කරන්න දෙයක්වත් නැහැ. නොකර ඉඳයි තියෙන්නේ. ඒකල කියන දානෙට වැඩිය සීලේ දාන්න මිනිහ ප්‍රඥාවන්තයි. ඊට පස්සේ අම්පිට කෙනෙක් පෙළඹුණයි කියලා හිතමු. දානෙ දෙන ගමන් වරින් වර සිල් ලකින්න. නොකල යුතු නොකනත් කරන්න. එයාට තේරෙන්න පටන් අර ගන්නවා. මේ සීලේදී අපි යන්තමට හරි හැදගහගන්නේ වාග් ద్వාරයේ සහ කාය ద్వාරයේ විතරයි. ඉගෙන කටයි කයයි. අත් මනස අවලංග තියෙමයි තියෙන්නේ. නැහැදිච්ච ගතියමයි තියෙන්නේ. පට්ට බඳුරු ගතියමයි තියෙන්නේ. ඉල්ලෙද්දක් හදගෙන බාපණයක් දාගෙන බෝගලක් මුඩ වැලිපණුවක අපි සක්මන් කර කර හිටියට හිත ඇතුලේ කොච්චර දාන කාමයක් තියෙන්නේ කියලා. හිත ඇතුලේ දැඩි ද්වේෂයක් තියෙන ඉඩ තියෙනවා. හිත ඇතුලේ දැඩි මෝහයක් තියෙන ඉඩ තියෙනවා. ඒකට යාට වෙනවා මේ පිටින් මේක සායම් කළ තිබුණාට පිටින් පිටාර කරපු ඇතුලේ අසුචි පුරවපු කලයක් වගේ කියලා. වැඩි කල් කරන්නම් වෙන්නේ නැහැ. අර තේරෙන්න පටන් ගන්නවා මෙච්චර මහන්සිලා මම දාහණයෙන් පටන් ගන්න සීලයට ගිහිල්ලා මේ කය වචන දෙක සකස් කරගත්තට මේ පිටින් පින්තාර කරට අසුචි කලයේ තියෙන අසුචි ගඳ නිතරම මොහොත වෙනවා. කලේ අත ගාවම අත ගඳ ගන්න. ඒක තමයි තේරුම් පටන් ගන්නවා මේ වගවීම ආධ්‍යාත්මික වගවීම එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ හිත හදාගන්න කිය. ඒකට යන්නේ මේ කාය වචන දෙක හදලා. කාය වචන දෙක විස්තර ගොරෝසු විතික්‍රමණය වෙන කෙලස් කියන තරම්. ඒක තමයි කරාට විතරමයි මේ ඇතුලේ තියෙන කුණ පේන්නේ. ඒ කුණ පේනුවට පස්සේ ඒක වසංගගෙන ඉන්න බෑ. ඒකට හරිනවා එහෙම නැද ඇතුලේ තියෙන හිතක් පොඩ්ඩක් හදාගන්න එපා. ඔන්න ඒකට කියනවා ගිහියත් තන කියනවා ඔන්න දාණයෙන් සීලෙන් භාවනාවට නැගින්න ඕනේ කියලා. එතෙන්ට ගියාට පස්සේ සීලේදී අපි බය අනුන්ට දෙන්න තියෙන බය නොදී අභය දාන දෙනවා. භාවනාවේදී ඉසලකන සමතේදී මෙතෙක් කල් අපි නොදැන හිතේ පළපදියම් වෙලා තිබුණ නීවරණ ධර්ම ටික දීලා දානවා. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ අඟුරු අරගෙන කිරි වතුරෙන් හොද හොදා කළු පාට නැති කරන්න හදනවා වගේ. දැන් මේ භාවනා කරපු කට්ටිය දන්නවා ඒ ඔච්චර දන් දීලා ඔච්චර අටසීලක පිටලා වුණත් මෙතන ඇවිල්ලා මේ ලස්සන බුදු පිළිමයක් ඉස්සරහා කුෂන් එකක් උඩ වාඩි වෙලා හිටියා. හිතේ තරම් නොවන තරම් කැත හිතවිලි පහළ වෙනවා. එන්නේ නම් මෙතන ඇත්ත ලොකු ශ්‍රද්ධාවකින් ලොකු කැපකිරීමකින් තමයි. ඒකවල තේරෙන පටන් අර ගන්නවා මේ භාවනාවෙන් තොරව කරපු හැම වැඩක්ම නිකන් දිය කායමින් අදපු චිත්‍රයක් වගේ වැටට වුණොත් පෙගෙනවා. බොහෝම తాවකාලිකයි. ඉතින් ඒ දෙක නැතුවත් බෑ මේක කරන්න. මේක කරනකොට තමයි තේරෙන්නේ අපි ඕනම ශිල්පයකට ගිනස් පොතේ නම ලියාගන්න ඉඩ තියෙනවා. අන්තිම කෙල පැමිණෙන ඉඩ දෙනවා භාවනා කරපුවම බින් බින් පටන් ගන්නවා. අන්තේ ඉපදිච්ච ළමයි කොහේ පටන් ගන්නවා. මේකට කිසි කෙනෙක් කැමති නැහැ. කැමති නැතුව විතරක් නෙවෙයි කරන්නත් බෑ. නිසා භාවනාදී යනකොට වයසට ගිහිල්ලා යම් ශිල්පයක කෙලපැමිණිලා පෝසත් වෙලා ලස්සන වෙලා තිනකොට ඒ මානසික භාවනාවට ගොඩාක් ලකුණු කැපෙනවා. පුංචි කාලේ වගේ ඇවිල්ලා හය හතර දන්නේ නැති කාලේ වගේ භාවනාවට බැසනල් ලේසි. නමුත් මේක ඒකාන්ත නීතියක් නෙවෙයි. ඥානවන්තයාට මේ විමුක්ති රසයටයි මේ බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරන කියලා එක්කන වයසට ගියා. ශිල්පයක දක්ෂ වුණා. සල්ලිකාරයෙක් වුණා. සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වුණා. මොන දේ තිබුණත් එයා දැනගන්න මගේ මේ ශිල්ප ඔක්කොමත් හරි භාවනාවත් හරි. ඒක ඔක්කොම නරකට වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මෝඩයට නරකට යනවා. දක්ෂයා ඥානවන්තයා අර ශිල්පයට වාංගු කරලා මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් මොකද මගේ හිතේ මේ අරමුණක හිත තියලා නීවරණ ටික නැති කරගන්න බැරි කියලා එයා තමන්ගේ මාන්නෙම භාවනා මාන්නයක් හදාගන්නවා. තමන්ගේ දිනදා කාම ලෝකේ ජීවිතේ තියෙන ආශාවල් තියෙන යම් යම් දේවල් ළඟා කිරීමට ඒ ආශාවම දානවා මම කොහොම හරි අරමුණ හිතටපත් කරගන්නවා කියලා. නානා ප්‍රක්‍රම වලින් දක්ෂවන්තයා දක්ෂයා භාවනාවට හිත දානවා. දාලා සමතය නිවර්ණ යටපත් කරාට පස්සේ ඒ කෙනාට බුද්ධ ශාසනයේ පමණක් තියෙන වෙන කිසිම ශාසනයක මාත්‍රකාවක් හඳුනා දෙලා නැති මේ අනුසය කෙලස් පේන්න පටන් හිත යත කාපට් එකට එකතු වෙච්ච කුණු කොට වගේ මේකට අපි දැකලත් නැති දැක්කත් හොඳ දෙයක් වශයෙන් හඳුනා ගන්න මහා කුණු කන්දලයක් තියෙනවා. ඒක අපි මෙතෙක් කල සංසාරේ නෑදෑයි යාළුවෙක් වගේ හිතානේ කියලා. බුදුරජාණන්සි කියන එක මහා භයානක වදකෙක් කියලා. වදකයා වදකයා වශයෙන් අවබෝධ කරගන්නත් දානය කරලා යම් කප්පටටපත් වෙලා සීලය කරලා යම් අන්තරවත්ලා සමතටත් ඇවිලා හිත සමාහිත කෙරුවොත් සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා මේකේ යට තියෙන ಗುಣ පේන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ යාර ශිල්ප තුනෙම පස්සේ දාන ලැබිච්ච කුසලතාවේ සීල ලැබිච්ච කුසලතාවේ භාවනා ලැබිච්ච කුසලතාවේ මත ඇති හැටි දැකීම කුණ කුණ විදියට දකින්නට මේක මේ රසමසුලක් කියලා ගන්න නැතුව හතුරු හතුරු වශයෙන් දකින්න එක මෙයා නෑදෑයි කියලා ගන්නේ නැතුව මිත්‍රෙක් වශයෙන් ගන්න නැතුව මේ ශිල්පෙට ගියාට පස්සේ අවුරුදු 7 ලක්ෂ ගානක විශ්ල අතරේ පරිණාමය අලුත් තටක් පටන් ගන්නවා ඇති හැටි දැකීම ඒක නිසා ඒ ක්‍රමයේදී දාන කතා සීල කතා හරිය ආදි කල්යාණ වශයෙන් පෙන්නන පටන් ගන්න හරිය. සමාධියට යන මංචේ කල්යාණේ අවසානි පසනාවට ගිහිල්ලා මා විමුක්තිය ලබනකොට පරිෝසాన කල්යාණ වශයෙන් මේක ලස්සනට ඉදිරිපත් කළ තියෙන එකට කියන ස්වක්ඛාතයි කියන. බුදුන්සේ ලස්සන ඉදිරිපත් කළ දාන ගැඹුරු දෙයක් මේකේ තියෙන. මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමය අලුත් කරලා පෙන්නනවා. මේ පරිණාමය ජීවිතයක් ඇතුළේ උනේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ බලනකොට මේ මිනිස්සයි තිරසනයි අතර වෙනසක් නැහැ. තිරසනත් මේ මිනිස්සු ගොන දෙල්ලන් ටික තේරම ගන්නවා. ඉන්ටර්වයුව මට්ට තිරසනේ මිනිස්සු කරන වැඩ මට්ට බැන්නට පස්සේ අරගෙන එකක් තිරසනෙක් වගේ කියලා. මොකද ඔය මේ සීල සමාධි ප්‍රඥා ටික විතරයි තිරසනාගෙන. දැන් තෝරන දෙයක් කරන්නේ. නිසා අපිට අවශ්‍ය නම් manussත්ත්ව ලැබු manussත්ත්වයේ උසස් කරලා ඉහළට නංවලා ආර්ය භාවයටපත් කරන්න අපි දැනගන්න ඕනේ මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් දානේ සීලේද සීලෙන් සමාධිය සමාධියෙන් ප්‍රඥාට ආදි වශයෙන් ඉහළට නගින්න ඕනේ. එන්නේ රහසට ඒ තිරසනුගේ වෙන් කරන රහසට ධර්ම විනය කියලා කියනවා. ඒ ධර්ම විනයෙන් තොර වෙනකොට අපි දැනගත්තත් හොඳනගත්තත් ආපෞසයක් වැටෙන්නේ. ඒ අර තිරසම් මට්ටමට. ඒ නිසා හැම කෙනෙකුටම යුතුයකමක් තියෙනවා. ඒ භවයක ලබන්න පුළුවන් ඒ තප සම්පත්තික ලබලා නතර වෙනවද නැත්නම් ධර්ම විනය තමයි කිට්ටු කරගෙන අපි මේ ලැබිච්ච අවස්ථාවේ ඉහළට යනවා කියන්නේ. මේ සක්කාතකිනේ ගුණයේ තව පැත්තක් කතා කරනවා සක්කාත කියලා කියන්නේ තමා විසින්ම තමන්ගේ ගුණය හොවා දක්වනවා. ධර්මය ධර්ම රසය මතු කරාන්ට ඒජන්තවරෙක් ඕනේ ධර්මයේම තමන්ගේ ධර්ම රසය මතු කරලා පෙන්නන. දැන් සරුවචනන්සේ නෑනේ. සරුවචනන්සේ දේශනා කරේ මගේ ගුරුවරට මම ගත්තේ ධර්මයේ. මම එක බුදු නැතුණා දැන් 84000ක් බුදුරු තියලයි මම පිළිගන්න පාන. 84000 ධර්මස්කන්ධය තියෙන ඒක ඒක විසින් ඔප්පු කරලා පෙන්නන. සක්කාත. නමුත් මිත්‍යා දෘෂ්ටි කොට කිසිම ඔප්පු කිරීමකට වෙන්නේ නැහැ. දානෙන් පමණක් නතර වේකනට ටිකක් හම් වෙනවා නමුත් වැඩි හරිය පේන්නේ. දාන සීල කන්නේ නැති ටිකක් ධර්මයේ තියෙන සජීවී ගතිය ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියන එක සීල ධර්මයේ රකින්නවනම් සීල ධර්මයේ රකින්න කියන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් සීල ආරක්ෂාවක් ධර්මයේ දෙනවා සීල සමාධි ධර්ම දෙකම රකිනවා නම් ඒ කෙනාට ඊට වැඩි සීල සමාධි හා සමාන රකින්න සීල සමාධි හා සමාන ආරක්ෂාවක් ධර්මයෙන් ලැබෙනවා. යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රත්‍යංගින තුන් පැත්තම ශාසනයේ තියෙන තුන් පැත්තම රකින්නවා. අර තුන් පැත්තක ආරක්ෂාවක් ලැබෙනවා. මේ ආරක්ෂාව අනිත් පැත්තම බය කියන්නේ. යම් වෙලාවක කෙනෙකුට හිතට සැක බයක් සංකාවක් පහළ වුණා නම් ධර්මෙන් දුරස් වෙච්ච අවස්ථාව තමයි. ඉතින් අපි යට යන්තර බඳිනවා, ස්තෝත්‍ර කියනවා, වස්කවි කියනවා, සාන්ති කර්ම කරනවා. ඉතින් ඔය කොයි දේ කරත් හොදවද මැඩි දානවා වගේ තමයි. ඇතුළතින් තමන්ගේ අරසාව හොයා ගන්න දන්නේ නැත්නම් ධර්මය හරහා ඒක නාගස්කල් වඳින කෙනෙක් වඩපත් වෙනවා. බුද්ධ ආගමෙත් ඒව හදාගන්න. බෝධි පූජා දෙනවා. ඒ කියලා අපම ළමේ කම් වෙන්නේ. නැත්තම් මට ඉංග්‍රීසි පොඩ්ඩක් හරියන්නේ කියලා. එහෙම නැත්තම් පිට යන වීසා එක ඉක්මනට හම්බෙන්නේ කියලා. විමුක්තියට නෙවෙයි මේ බෝධි පූජා බෝධි වුණත් පාවිච්චි කරන්නේ මේ නරක දෙයක් නෙමෙයි මම කියන්නේ. නමුත් එයායේ ප්‍රාර්ථනා කරන දේ න්යා කවුද කියලා පේන. ඉතින් ඒක නට ධර්ම ආරක්ෂාව ලබා ගන්න නම් තාම සීල පරිදි කොට වෙලක් නැහැ සමාධි පරිදි කොට වෙලක් නැහැ ප්‍රඥා පරිදි කොට වෙලක් නැහැ ඒකට විශාල බයකින් විශාල අසරණකමකින් විශාල සැකමසෝ ජීවත් වෙන එකක් තියෙනවා ඉතින් සාරෝචන සඳහන් ධර්ම සොක්කාතයි ශක්ති ප්‍රමාණය පසුවිලා ගිහිලා ගමන්නේ පුළුවන් නම් නිත්‍ය සීලකට වරින් කාටවත් පෙන්වන්න නෙවෙයි අන්ධහර පාන්න නෙවෙයි සීල සම්මේ රකින්න නම් ඒවා සමාන ආරක්ෂාවක් වයින් කියලා ජීවත් වෙන්න පුළුවන්. සීල සමාධි දෙකම රකින්න නම් තමයි ඒහා සමාන ආරක්ෂාවක් ලැබෙන්නේ. සීල සමාධි ප්‍රඥා තුනම මාර්ග ඥාන ඵල ඥාන මට්ටමට යනවනම් සම්පූර්ණ ලිඛිතව දෙන්න පුළුවන් මෙන්න මේ මේ බය උඹලට එන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒකේ ඒ ධර්මයේ තියෙන ස්වකහාත ගතිය ධර්මයට බැසගත්ත කෙනාට තමයි තේරෙන්නේ. අනිත් එක නම් වෙන මිත්‍යා ක්‍රමවලින් පූජා විධිවලින් ආරසාව සලකන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි නමුත් බෞද්ධයා ඊට වඩා බොහොම තෙදවන්ත බෞද්ධයා ඊට වඩා බොහොම පොහොසා බෞද්ධයා ඊට වඩා ක්ෂණ සම්පත්‍ය සහිත කෙනෙක්. නමුත් ඇයි මේ සීලට යන්නේ නැත්තේ? ඇයි සීල සමාධියට යන්නේ නැත්තේ? ඇයි සීල සමාධි ප්‍රඥාට යන්නේ නැතිව හැම කෙනාම නිදහස් කරමු කියන්නේ. ඉඳහතර කම මැරෙනකන් ඇත්ත. අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මැරලා යම රජු ඉස්සරහට ගියාට පස්සේ මොකද්ද කියන්නේ? බොහෝම අමාරුවෙන් සංසාරේ පුරාවට බල බුද්ධෝත්පාද කාලයක් කියලා ඔන්න දුන්නා. බල කිව්ව මට අතපය අංග සම්පූර්ණ මනුෂ්‍යාත්ම බහ කරලා ඔන්න දුන්නා. බල කිව්ව මට ක්ෂණ සම්පත්‍ය ඕනයි කියලා ඔන්න දුන්නා. කල්යාණ මිත්‍රිල දුන්නා. පැවිද්දක් ඕන නම් පැවිදි වෙන්න පුළුවන්. බණක් තියෙනවා. දැන් මේ හයම ලැබිලා තියෙදීයි මොකද ආයෙත් අපාය යන්නේ කියලා තම රජු පහනවා. අහනකොට කියන්නේ වෙන්නේ මොකද්ද අපි මනුස්ස ලෝකේ ඉන්නකම් අපි සිල් නොරකින්න හේතු කීකියා හිටියා. සමාධිය නොවඩන්න හේතු කීකියා හිටියා. ප්‍රඥාව නොවඩන්න හේතු කීකියා හිටියා. ඉතින් අපි හිතුවේ නෑ ඉතින් මෙච්චර යමක් කමක් හම්බ කරගෙන හිටපුවා අපි ආපහු යම රජු ඉස්සරහට යන්න වෙයි කියලා. ඒ පැත්තේ ඉඳලා මේක දිහා බලනකොට මේක තන්නේ විකඩමක්. මරණය යහපැත්තේ මේ පැත්ත බලන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට දැන් වුවක් කරාට ඔය රිසර්ච් එකක් කරනවා near death experience කියලා මේ මරණ මොහොතේ එක එකන අත්දකින්න දේවල් ගොනු කරලා ඒගොල්ලෝ දැකලා තියෙනවා 140ක් විතර කොයි රටේ මොන ආගමේ මොන සංස්කෘතිය හැදුනත් එකම අත්දැකීමක් කරා යන්නේ කියලා. ඒකෙන් 116ක් විතර ඒගොල්ලෝ පිටිපස්සේ ගිහිල්ලා හොයලා බලලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ මරණෝගේ ගිහිල්ලා අප උපදින පිරිසක් කියනවා. අන්න ඒගොල්ලන් කියකි ඒගොල්ලෝ කියනවා මේ අපි මේ ජීවත් වෙනකන් නටන නාටකවත් එහා පැත්තට ගිහිල්ලා මෙහා පැත්ත බලනකොට තියෙන ගතියක් ඒක නිසා අපිට පේන තියෙන මරණය ඉතාමත්ම බයජනක දීචය දනවන මහා গুপ্ত දෙයක් කියලා. ඒ මොකද අපි ඒ තරම්ම මේ සංකාරයට ආසයි. නමුත් අර කාල්ජුම් මං හිතන්නේ මානසික විද්‍යාඥයෙක් වශයෙන් කියනවා මරණය පැත්තේ ඉඳලා ජීවිතේ දිහා බැලුවොත් ආයෙ කවදාකවත් මේ ජීවිතේ එන එකක් නෑ කියලා. මේකේ ලද්දාපටන් තියෙන දුක විතරයි. නිසා මරණය දකින්නකන් අපි සිල් නොරකින්න හේතු කියනවා සමාධි නොරකින්න හේතු කියනවා ප්‍රඥා නොරකින්න හේතු කියනවා නමුත් මරණය පැත්තට මේක දිහා බලනකොට පේනවා කෙරුවා මැදුවට අපි අන්ධහර පාලක් තියෙනවා පූජාන කතා කතා කරලා තියෙනවා ඒ නිසා ධර්මයේ තියෙන සක්කාතු ගුණය දකින්නේ මේ ටික දැනගෙන ධර්මයට එච්ච කියලා සීල කර්මේ සමාධි ප්‍රඥා ඒ වගේම සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ සම්දිත්තිකෝ කියලා කියන්නේ මේ ධර්මයේ Taman වශයෙන් දැකගත යුත්තක්. කවුරුත් ඇවිල්ලා පෙන්වන දෙයක් මේකේ නැහැ. පෙන්වන දේ නම් බොරු. පෙන්වන දේ අර්ථ සත්‍යයි කියන්නේ. Taman විසින් දැක්ගත යුතුයි. සාන්දෘෂ්ටික. ඒ සාන්දෘෂ්ටික දේ විද්‍යාවයි හරියට හුරස්සේ. විද්‍යාව කියලා කියන්නේ ඕනම කෙනෙකුට ඕනම දැනක දකින්න පුළුවන් දෙයක්. බුදුචානන්ද කියනවා සාන්දෘෂ්ටිකයි කියන්නේ තමන්ට මම දැන් මෙතන කියන එකේ ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. හැබැයි ඒක තව කෙනෙකුට කොහොමඩක්වත් සංවේදනය කරන්න බෑ. ඒ නිසා විද්‍යාවට අනුබාන බුද්ධහම සම්පූර්ණ පටන් ගන්නකොටම පරාදයි. විද්‍යාවකින් බොහෝ දෙනාට පරීක්ෂණ කරන්න පුළුවන් වෙනවා නැවත නැවත දකින්න පුළුවන් වෙනවා එච්චරයි විද්‍යාව පිළිගන්නේ. අනිත ඔක්කොම গুপ্ত ධර්ම. ඒ නිසා විද්‍යාවට පන්නන බුද්ධහම গুপ্ত ධර්මයක්. බුදුරජාණන්සේ කියනවා ඔබ গুপ্তයි කියලා පැත්තකට දැම්මට ඔබ කරලා බලපන් කරලා බලුවොත් අස්පනා අපිට මෝල් ගහට කිරි ගහට මෝල් ගහින් යනවා වගේ ඒක සත්‍ය තියෙනවා. ඔබට ඕන ගමන් නැහැ කාටවත් ඔප්පු කරලා වෙන්න. ඔබට ඕන තියෙන විමුක්ති රසය. විමුක්තිය සඳහා නම් බලාගනින් තමයි වැඩ. නමුත් ඔය කියන විද්‍යාඥයෝ ඔය කියන විද්‍යාව දිගේ ලෝකේ අරගෙන ගිහිල්ලා දැන් අවුරුදු 200ක් විතර කොහාටද ගෙනිච්චේ? ඔය ඔක්කොටම බලන්න පුළුවන් නැවත නැවත කරලා බලන්න පුළුවන් විද්‍යාවෙන් ඔය තියෙන ලෝකේ රත් කරගන්නවා කියන එක විද්‍යාවෙන්මයි කියලා කියන්නේ විද්‍යාවමයි ඒකේ නරක වෙන විද්‍යාවට පුළුවන් ද නතර කරන්න. එක්කෙකුට නතර කරන්න. එකෙක් බාර ගන්නෙත් නැහැ කොන්තරත් එක. ඒක පරිසර දූෂණය නතර කරන්න විද්‍යාවෙන් දිනු කාටවත් පුළුවන්. එන්නේ එන්නේ ලෝකෙ පිස්සු වැඩි වෙන එක මානසික අසහන වැඩි වෙන එක මොනවාද මොකද්ද විද්‍යාවෙන් කියන උත්තරේ මේ කරන විද්‍යාඥයා සාදුදා උදේ ඉඳලා සිකුරාදා හැන්දෑ වෙනකම් විද්‍යාඥයා සිකුරාදා හැන්දෑ ඉඳලා සන්දා උදේ වෙනකම් පල්ලිය යනවා දෙයන්නාන්සේ අදාළ උන්ට පිස්සු උන්ට පිස්සු අර දවස් පහේම පුරණ දෙයියෙක් නෑ මේක භෞතික විද්‍යාව මෙච්චරයි අච්චරයි කියලා ඒකලා ඉතිගුණ ගන්න ඇවිල්ලා සඳ උදේ වෙනකන් අල්ලාහ් කියයි නැත්නම් අනේ අදෙයනේ මට අර දෙන්න මේක දෙන්න කියලා යාදිනී අධිකම් දැනට ඉන්නේ විද්‍යාවෙන් 60ක් විතර දේවදෙහිල්ල කරනවා මම කියන්නේ අරකයි කියලා නමුත් ඔය ඇදහිල්ලයි විද්‍යාවයි දෙක පටලන්නේ නම් පිටරදුනා කියලා අහන්න දෙන්නේ නෑ ඒක පැත්තක ඔප්පු කරන්න හදනව නැහැ කියලා අර පැත්තෙන් බුදුරජාණන් කියන ඔය පොදු ඔප්පු කරilla ජන විඥාණයට ඔප්පු කිරීමක් කරන්න බෑ මම සාතික් කරලා දෙන්නම් උඹට උඹට ඔප්පු කරලා බලා ගන්න පුළුවන් සාන්දුක්තිකයි තමන් වශයෙන් දකින්න ඒයි පස්සේ ඕනේ කෙනට එන්න බල බලපන් කියලා කියන්න පුළුවන් බය නැතුව කියන්න පුළුවන් මට පෙන්නන්න බෑ මම උඹට පාර කියන්නම් ගිහලා බලපන් බැලුවොත් පේන අර කිංසුඩ් එකේ ලෝකෝද විශ්ව මේකට තිබුණා මේ ප්‍රදර්ශනය. ඒකේ තිබුණා මේ සල්ලි කුරු කරන්න කරපුවා ලකෝ ගෝණිකින් වහපු බින්ගයක් වගේ එකක් තියෙනවා. ඒක ගිහලා බලන්න සද්දාහයක් දාන්න ඕනේ. ඒකේ කියලා තියෙනවා පුදුම සතා කියලා. ඇතුලේ කියලා තියෙනවා කණ්ණාඩියක්. ඒ සද්ධාහත් දාලා කියලා බලපුවාම පුදුම සතා වෙනවා කාටවත් කියන්නේ කරබන් යනවා ඊගාවේ කරන සද්ධාහත් දානවා බලන පුදුම සතා වෙනවා යන කාටවත් කියන්නේ නැහැ මේ කාටම පේනවා ඒ ගාන්තිය තමයි තමයි වශයෙන් දකින්න පුළුවන් තව කෙනෙකුට පෙන්වන්න බෑ ලැජ්ජයි කියන්නේ මොකද දැක්කේ පුදුම සතා විතරයි යවි භාවනා කරන කට්ටිය දන්නවා මේක නමුත් කොහොමඩක්ක කියාගන්න විදියක් නැහැ. Taman දකින්න දේ අපි කියන්න පුළුවන් ඔබත් භාවනා කරමුවත් බලාගන්න කියලා. අකාලිකයි මේ දානයක් දෙනකොට අපි දන්නවා මේ අපි දානයක් දීවහම අපිට බණට කියන්නේ තේ ලැබෙන ආත්මේ අපිට ඒකට ආනිසංස ලැබෙනවා. ලැබුණොත් හොඳයි. එහෙම තමයි කියන්නේ. ඒකට අපිට බලන්න ඉන්න දැනෙන කාලය. සිල් රකින්නකොට ඊටදී බොහොම ඉක්මනට ආනිසංස තියෙනවා. සමාධි භාවනාවේදී ස්පනාවිතම මේ ධ්‍යාන මාර්ග නැත්තම් ආප්‍රමා ඥාන නැත්තම් මේ උපචාර සමාධි කියන එක කවුරුත් කියන්න ඕනේ නැහැ විපස්සනාවේදී ඒ ඒ තැන ඒ ඒ වෙලාවට කල් නොයවාම ප්‍රතිඵල දෙනවා පරීක්ෂණයට ලක් කරලා ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා එයා සාධකයක් දෙනවා නෙවෙයි. භාවනා කරනකොට එතන එතන එතන විශේෂ විපස්සනා ඉහළට යනකොට ඒ අකාලික බව කාලයට යට නොවන බව. දැන් දැන් විද්‍යාඥයා විද්‍යාඥයා කියන මේ කාලය කියන එක මිනිස්යාගේ අවිද්‍යාව තුලින් මතුවෙන දෙයක්. ධර්මයට කාලයක් නැහැ. එයාට කාලේ ඉක්මවලා ධර්මයේ දක ගන්න පුළුවන් ගතියට තකාලික කියලා කියනවා. නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියනවා රාතන් වහන්සේට කාලෝ ගසති භූතානි කියලා. කාලයට ඉක්මනට ගිහිලා කාලේ කා දාන්න පුළුවන් මිනිහ එකම කෙනා රාතන් වහන්සේ විතරයි. අනිත් ඔක්කොම කාලයට යට වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ආය උපදිනවා, ආය වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. කාලේ විසින් කා දානවා. ඒ නිසා රාතන් වහන්සේට සුද්ධ වශයෙන්ම කියන්නේ කාලකන්‍යයි කියලා. රහතන්සේ විතරයි ලෝකේ ඉන්න කහකන්‍යා. උන්වහන්සේ කාලයට ඉස්සෙල්ලා යන්නේ. නැත්නම් කාලේ ඉස්සර වෙන්න බෑ. කාලයත් එක්ක ගානට මේක තමයි අප්‍රමාද කියන වචනේ අර්ථය. කිසිම ප්‍රමාවක් නෑ. අනිත් ඔක්කොම කාලයට යට ධර්ම දිගේ යන්න යන්න යන්න ඕන කෙනෙකුට තේරෙනවා මේ කාලය කියන එක අපි ඇති කරගත්ත සම්මුතියක්. ඒ සම්මුතියට යන යට වෙන හැම කෙනාම නාකි වෙනවා. ඒ සම්මුතිය පන්නපු වෙනා සදාකාලික වෙනවා. රත්නාක වෙන්න ඕනේ. නමුත් ඒකට යන්න බෑ. ඔය ඉහළ මට්ටමේ කුසල් කරගන්න නැත්තම් විපස්සනා ඥාන පහල කරන ඉදිරියට යන්න යන්න ඒ අකාලික කියන ගතිය සමහරව සදාකාලික කියන විදිහට තියෙනවා. ඉතින් ඒ අකාලික ගතිය කියලා කියන්නේ නිතර නිතර තිරියම් වෙනවයි කියන එක. උදගන්නේමයි කියන එක. පණ ගන්නේමයි කියන එක. එහෙම නැත්තම් වෙන්නේ කාලයට යට කාලයට යට නොවි ඉන්නවා කියන එක කාගවත් වැඩක් නෙවෙයි මේ ධර්මයේ තියෙන ධර්ම විනයේ තියෙන සජීවී පැත්තට ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ අප්‍රමාද වෙන්න වෙන්න වෙන්න වෙන්න ක්ෂණ සම්පත්‍ය තේරුම් ගන්න තේරුම් ගන්න කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා කාලයට යට වෙන කෙනා ප්‍රමාදයට වැටෙනවා කාලයට යට වෙන්නේ නැති කෙනා අප්‍රමාදයට වෙනවා ඒක නිසා බුදුරජාණන් අපමාදෝ අමතපදා පමාදෝ මච්චුනෝ පදා අපමත්තා නමියන්ති ඒ පමත්තා යතමත අමෘතයට යන්න නම් අප්‍රමාදී තියාගන්න එතන මේ ලෝක ධර්ම විනයේ තියෙන විමුක්ති රසය ලබන්න අප්‍රමාදී තියාගන්න මදයට ප්‍රමාදයට හේතු වෙන දේවල් කෙරුවොත් අමෘතයට තමයි යන්නේ මරණය පැත්තටයි යන්නේ මාරයටයි අහුවෙන්නේ අප්‍රමාදෝ නමියන්ති හොඳට නිතරම අප්‍රමාදීව වර්තමාන මොහොතේම හිත පවත්තන කෙනා මරණය උනත් තරයි මට මරණය විනිවිදගෙන යන්න පුළුවන් මරණයටපත් වෙන්න අනික් කෙනා ප්‍රමාදයට වැටිච්ච එකනා ජීවත් උනත් මලා වගේ කියලා තියෙනවා දැන් හොල්මන් ජීවත් වෙන්නේ භූත දෙල්ලන් තියෙන්නේ හීනෙන් ඇවිදින්නේ ඒ වගේ ජීවත් වුණාට මකුණා වගේ කියලා බුදුහාම කියන. ඒ නිසා ඒක දකින්න මේ අකාලික ගුණය පැත්තක තියලා බෑග ටික ටික ටික ටික ක්‍රියාත්මක කරනවා. අකාලිකෝ ඒහිපසිකෝ ඕපනයි. ඒහිපසිකෝ කියලා කියන්නේ ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. ඕපන එකයි කියලා කියන්නේ පටන් ගන්නකොට ඉතාම පුංචි. පුංචි පියවරකින් පටන් ගත්තාම අන්තිමට මහා සාගරය වගේ පැතිරීමක් තියෙනවා ධර්මයේ. මුතෙන් සිටින නික්‍රෝධ නිකුත් කියලා සිංහලෙන් කියලා කියන්නේ නුග ගහට නුග ඇටේ ලෝකෙදීන ඉතාම පුංචි ඇටයක්. අබෑටෙත් පුංචි. මුල් බෑගෙන පැලවුම අක්කරයක් විතර ප්‍රදේශයක් වැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ අක්කරයක් විතර වෙච්ච නුග ගහ දකින්න ඉතන අම්බෝ මේක කොහොම පටන් ගත්තේ නෑ. කවුරක්වත් දන්නේ නැති බොහෝම පුංචි තැනකින් පටන් ඒ නිසා අපි මේ දෙන දානයේ ඔය නුග බීජ තියෙනවා. එන්නේ අපි ඔක්කොම දැනට පටන් ගන්න තියෙන්නේ. අපිට තියෙන්නේ ඒ දාණයෙන් පටන් ගන්න එක ඕපන් එකෙන් න්‍යායානුකූලව අපිට හැකි වෙලාවෙ හැකි ප්‍රමාණය සීලයට තල්ලු කරගන්න ඕනේ. ඒක පස්සේ සමාධියට ප්‍රඥාවට ඊට පස්සේ තමයි විමුක්තිය තියෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම නැතුව මේ සීල දාණයෙන් පමණක් නතර වෙලා ඉන්න නැත්නම් දාණය දෙන්න උකරකම් කරනවා. ඒ කොයි දේ කරත් ඒ පුද්ගලයා දැනගත්තත් නොදැනගත්තත් ඒ තමන් කරන දේ ටික තමන්ගේ දරුවන්ට යනවා. ඊට පස්සේ ඒ දරුවෝ ඒ දෙමාපියෝ කරපු හොඳ දේ නම් <clears throat> හොඳ ඉස්සරහට ගෙනියනවා. නරකෝ අඩු හොදක් කරා නම් ඒ දරුවන්ට ඒ දායාද ලැබෙනවා. ඒක නිසා අපිට අපේ ජීවිතයේ විමුක්තිය විතරක් නෙවෙයි අපි ලෝකෙට දෙන ආදර්ශය අපේ දරුවන්ට දෙන ආදර්ශය අනුව අපි උපනයන වෙන ගතියක් තියෙනවා. එකින් එකට එකින් එකට තල්ලු කරලා යන ගතියක් තියෙනවා නම් මේක ඇඟට තේරෙන්නේ නැහැ ඉස්සරහට. මේකට පහරාද අස්ත්‍රේන්ද්‍රයා දෙනවා. බුදුරජාණන්සේක මේ ඕපනයික ගුණයට පහරාද අස්ත්‍රේන්ද්‍රයා මතක් කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ අධිකාරී බවත්තන මේ මොහොත ලෝක ගෝලෙන් තුලින් දෙකක් පාරදී. නමුත් එක ගුණයක් තියෙනවා. මොකක්ද? මොකද කවදාකවත් මලමිණියක් තියෙන දෙන්නේ තල්ලුකොල තල්ලුකොල තල්ලුකොල තල්ලුකොල මොහොතට තල්ලුකොල මේ ඉවුරට තල්ලු කරනවා මොහොතේ තියෙන ඝනත්වයත් රැල්ලේ තියෙන ගැම්මත් නිසා තල්මහෙක් මරුණත් මිනිහෙක් මරුණත් කවදාකවත් මොහොත මැද තියන්න දෙන්නේ ඒක ඇඟට තේරෙන්නේ නැහැ ඒ ගහන රැල්ලෙන් ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ඉවුරටම තල්ලු කරනවා ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනයට බැස්සට පස්සේ එයාගේ චිත්තසංතානයේ කෙලෙස් වලට ඉන්න බෑ ගොඩක් කෙලස් තියෙන්නේ මේකේ. අර රැල්ලයි මුහුදු ජලයේ ඝනත්වයයි නිසා තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා අන්තිමට ඉවුරට යන කම්ම තල්ලු කරනවා. ඒකට මේ මනුස්සයට තේරෙන්නේ හිතා ගන්න බෑ මෙච්චර දුක්චරිත වූ අනුන්ට දුක් දෙමින් ගත කර යම් ජීවිතයක් තිබුණා නම් ඒ ප්‍රශ්නයක් නෑ මේ චූටියට වැඩේ පටන් අරගෙන යන්න පටන් ගත්තාම අන්තිමට ගිහිල්ලා අර වගේ සුද්ධ තැනකට තල්ලු කෙලස් ටික අයින් කළා මේකට පුරුෂ ධම්ම සාර්ථක ගුණය කියලා කියන්න පුළුවන්. ඕනම පුරුෂයෙක් দমনය කරන්න පුළුවන්. দমনය වෙන්නේ කැමැති නම් හැබැයි. යම්කිසි කෙනෙක් කැමැති නම් ධර්මයේ තියෙනවා. ඒක ඉස්සෙල්ලා හිතුවේ ආර්ය ගුණ නැරේ, uppattigati ජම්මගතිය මේක කොහොමඩක්වත් හදන්න බෑ කියන අදහස තමයි අපි ළඟ තිබෙන්නේ. සමාජගත වෙලා තියෙනවා හැදිච්ච, ඊතර නැහැදිච්ච එක අපට කොච්චර ඉවත් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. ඕක විද්‍යාචොත් කියාගෙන හිටියා අවුරුදු 6න් පස්සේ අපේ මොලේ සර්කිට් එක වෙනස් කරන්න බෑ කියලා. 6 වෙනකන් වෙනස් කරන්න පුළුවන්. 6න් පස්සේ මේක හાર્ඩ් වයර් සර්කිට් එකක් කියලා කිව්වේ. දැන් අවුරුදු 20ක් නෑ ඔයලා බලලා කියනවා change train your mind and change your brain. ඔබේ සර්කිට් එක මාරු කරලා දෙන්න පුළුවන්. ඒකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. දැන් බොහොම ජනප්‍රිය විෂයක්. මොන දුර්දාන්ත කෙනෙක් වුණත් එහෙම නැත්නම් මොන ගති තියෙන කෙනෙක් වුණත් හැදෙන්න කැමති නම් උපනායන ක්‍රමයට ටික ටික ටික ටික පුහුණු කරලා එයාට හිතා ගන්න බැරි ගුණවන්ත ලක්ෂණ, సౌందర్య ගති, ශෝබන ගති මතු කරන්න පුළුවන්. ඒක නිසා සදාකාලික අපහාසම් කරන්න ඕන කවන්නේ මේකා කාලකන්‍යා මේකා මෙහෙණුරා කියලා කොටු කරන්න බෑ. හොන්දටම කාලා ගන්න එහෙන උරු කෙනෙක් අනික් කටියට වැඩිය භාවනා කළොත් ඒ මාසය දන්නේම නැතුව බොහෝම උසස්තාවකටපත් වෙනවා. වත්තරේ වල අරගොල්ලන්ටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් තරමට යන්න පුළුවන්. ඒක කවුරක්වත් මනින්න යන්න එපා. ඒකට මේ කරන වැඩ නිසා වෙන්න පුළුවන් අපරාධකාරයෙක් වෙන්න පුළුවන් පව්කාරයෙක් වෙන්න පුළුවන් නමුත් මේ මිනිස්සයා ඒකම දැනගෙන ඒකම සංවේගය උපදින ඒකම ශ්‍රද්ධාව උපදවගෙන භාවනාවට බැසනවා උපනායනය කරලා කරලා ඡන්දාශෝක ධර්මාශෝක කරන්න පුළුවන්. දුටුගමන රජුර දුෂ්ටගාමිනී නම අතුරුක වැඩි ලංකා වැඩියෙන්ම ශාසනික කටයුතු කෙරුවේ දුෂ්ටගාමිනී. එනිසා හැම තැනකම තියෙනවා යෝගේ නරකයි කියලා අඟුලි මාර්ගයේ චරිතේ නරකයි කියලා ගත්තට බුදු ඥානන්දට වුණ ධර්මයට වුණොත් කෝවේ දාලා උණු කරලා ගත්තා වගේ හදලා ගන්න. නමුත් හිතන්න එපා ඒක එක රැයකින් වෙනවා කියලා. හිමීට හිමීට වෙනවා. ඒ ඕගනයිසර්ලින් අපි දැනගත්තත් නැත්නම් ධර්ම සාගරය රැළ ගන්නවා නිතර. අපිට තියෙන එකට ඉඩ දීලා ඒ යන කෙලස් තල්ලු කරන යන ගතියට යන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිතේ. මේ ඕපනයික ගතිය හෝ මුලින් ඉඳලා තිබු සක්කාතති ගති විඤ්ඤෝපුත දෙයට ඥානයේ තියෙන කරාට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන් දෙයක්. අපිට කියන්න බෑ බුදුජානක පින්නෝ පාවෙන්සා ධර්මේ නැතුණයි කියලා. අපි හරි කැමැති එහෙම කියන්නේ පොද එතකොට අපිට මෛත්‍රී බුදුහමර වෙනකම් පොඩ්ඩක් රෙස් කරන්න පුළුවන්. පොඩ්ඩක් chance එකක් තියෙනවා. බුදුන්ට කිසිම ඉඩක් තියලා නැහැ. උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ ඥානය තියෙනවා නම් අස්පනා අපිට තමන්ට දැක් ගන්න පුළුවන්. ඉතින් මේ ගුණය තමයි <clears throat> ධර්මයේ තියෙන විමුක්ති රසය. ඒක නිසා පිළිස් කවුරු හරි කෙනෙක් බොහෝ දෙනා ධර්මයට කටයුතු කරාට බොහෝ දෙනා රැල්ලට අහුවෙලා කටයුතු කරාට තමන්ට තමන්ගේ හරි පාර තීරුම් අරගෙන හරි ප්‍රතිපදාවට යන්න පුළුවන් ගතිය වළක්වන්න මොනම බලයක්වත් මේ ලෝකේ නැහැ. අපිට විශාල සංවිධාන වල තමයි ඔක්කොම නීති රීති තියෙන්නේ. කෙනෙක් හිතා ගන්නවා නම් මේ ලෝකෙ මෙච්චර දුර්දාන්ත නරක පරිසර දූෂණ චිත්ත දූෂණ தත්ත තියෙනවා. ඒක නිසා මේකට විකල්ප මොකක්ද කියලා. නැත්නම් ඒකෙන් සංවේගී උපදවගෙන හොයන්න ගත්තොත් දැන් වර්ධනෙක් බුද්ධ ධර්ම දිහාවට ඇවිල්ලා මෙහෙම ධර්මයක් අපි ආශයාවේ තිබිලා තියෙනවා. අපි දන්නේ නැහැ දැන් ඒක හොයාගන්න ඕනේ කියලා ඒ අත්වර විඳපු දුක්වල ප්‍රමාණයට දූෂණය වෙච්ච චිත්ත tattwa ප්‍රමාණයට මේක තේරිලා ගත කරනවා නමුත් අපි බැලුවොත් නිකන් සාමාන්‍ය සමීක්ෂණයක් කරලා තේරවාද බෞද්ධ කියලා ගමු තේරවාද බෞද්ධ පිටිසේ 100ට කීයක් භාවනාවට බැලමනවද එමත් ලෝක ජනගහණයේ 100ට කීයක් බුද්ධ ධර්මයට එනවද කියලා. ලංකාවේ රට කරන බැලුවොත් බෞද්ධයන් අතර භාවනාවට බැලමෙන පිරිස අඩුයි. ඊට වැඩිය අබෞද්ධයන් බෞද්ධයන් වෙන පිරිස වැඩියි. ඉතින් ඒක ලියලා අපි කියනවා අපිට මේ හරියට කතෝලික බලපෑම වෙනවා මූලධර්ම බලපෑම වෙනවා අපි ශාසනය රකින්න ඕනේ කියලා. ගොඩක් ඒවා බොරු නෙවෙයි. අපි ශාසනය රකින්නවා නම් කෙනෙකුට අවශ්‍ය නම් මේ විමුක්ති රසය දෙන ශාසනය අපේ දුවදරුවන්ට ඉතුරු කරන්න. මුදුවට මතක තියාගන්න ඒක තියෙන්නේ භාවනා කරන මනුස්සයාගේ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා පුරපව මනුස්සයාගේ පපුවේ විතරමයි. ඒක තියෙන්න ඕනේ බුදු ගියක් වාගේ. ඒක නිතරම පිරිසුදු කරමින් වර්තමාන හිත පවත්වමින් චන සම්පත්‍ය බුද්ධ විදිමින් සතිය වඩමින් කරගෙන කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා ඒ පිරිසුදු කරපු හඳ මඩලට බුදුහාමුදුර වඩිනවා. ඒකට කාටවත් මොකක් කරන්න බෑ. ඒකට මොනම මුල ධර්මවාදීකට අත තියන්න බෑ. ඒ වගේම ඒ මිනිස්සේ යම්කිසි කෙනෙක් තමන්ගේ චිත්තසංතානයේ චිත්ත ප්‍රවෘත්තිය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දියුණු කරගෙන ඒ පිසුදු තියන හිතෝ ඒ මිනිස්යාගේ නිකුත්න ශක්තිය කියානිම කරන්න බැරි ශාන්තිකර තත්ත්වයක් අනුන්ට ඇති කරනවා. ඒ නිසා මුළු ලෝකේ විශාල ජනගහනයක් සදාචාරයක් නැතුව ධර්මයක් නැතුව සාධාරණයක් අසාධාරණයකට වැඩි කරනකොට හොගදේකට මුසුප්පු වෙනවා ඉවරයි අපි ආපු කාලේ මහා කාලකන්ණි කාලයක් එන්නේ එන්නේ නරකට යන්නේ කියලා. නමුත් බුද්ධ විශ්වාසනා කරපු සුළු පිරිසක් අද කියා හිටිනවා මහා ජනකායක් ලෝක ජනතාවම පොදුවේ කියන නරක වැඩ කෙරුවට හොඳට හදාගත්ත එක හිතකින් පුළුවන් මුළු ලෝකෙම වෙනස් කරන්න. හිත හදාගත්ත සුළු පිළිසට පුළුවන් මේ මුළු මෙච්චර දුක් විඳින ජනතාවට සාන්තිදායක හොඳ ভাইබ්‍රේෂන් එකක් දෙන්න. ඒක නැත්නම් හොඳ කම්පන ශක්තියක් දෙන්න. ඒක නිසා අපි ආර බැරදි කරනවා කියලා හිතන රක් කරන වැටෙන්න ගත්තොත් අපේ හිතත් දූෂණය වෙනවා පස්සට යනවා. අපි හිතන්නේ මේ වෙලාවට තමයි අවශ්‍ය කරන්නේ. මනුස්සයා සදාකාලිකව මේ පවෙන් පවට දුෂ්චරිතෙන් දුෂ්චරිතයට යන ලෝකේ අපිට තියෙන පණිවිඩයක් තියන්නේ කොච්චර බඩගිනි වුණා සිංහල තනකොළ කන්නේ නැහැ. උඩ තනකොළ දිරවන්නේ නැහැ. ඒ නිසා ශාක්‍ය සිංහයෝ බුදුජානකගේ ශ්‍රාවකයන් කියන්නේ ශාක්‍ය සිංහයෝ කියලා. පහත්තර කරන්න එපා. කවුරු මොන જાති කිව්වත් පහත්තර කරන්න එපා. කිරුවල දිරවන්නේ අපට. අපිට ඒ වෙනුවට ගන්න බඩගින්න හිතයක් කමන්නේ. සිංහ වැඩ කරගෙන යනවා නම් හැම කෙනාටම හැමදාම කල්පනා කරන්න උදේ නැගිටලා මගේ තියෙන සීලය දැන් රකින්න සීලය අදි සීලයක් මම කරගන්නේ කවදද මම මේ රකින්න චිත්ත භාවනාව අදි චිත්ත භාවනාව කරගන්නේ කවදද ණයලම තියෙන මේ ප්‍රඥා ප්‍රමාණය ප්‍රඥා භාවනාව අදි ප්‍රඥා භාවනාවට කරගන්නේ කොහොමද කියලා බැලුවොත් දවස ඇතුළත අනන්ත වාර ගණක් Tamanට ලැබෙනවා සීලේ පොඩ්ඩකින් දියුණු කරගන්න චිත්ත ඒකාග්‍රතාවය නැත්තම් කියන වික්ෂිප්ත නැති අසහනයෙන්තර එහෙම නැත්තම් මානසික පීඩනයෙන්තර චිත්තක්ෂණ ගාන චිත්ත භාවනා කියලා කියන්නේ. ඒක පුළුවන් තරම් වැඩි වෙන්න මම කටයුතු කරනවා කිව්වොත් අපිට අනන්තවත් වාර ගණනක් හම්බ වෙන දවසක් ඇතුළත තිබුණට වැඩිය හිතේ විවේක ගතිය ඇති වෙන කටයුතු කරන්නේ. ප්‍රඥා භාවනා වශයෙන් ඇත්ත ඇති හැටියට දකින්න අපේ මතිමතාන්තර පෞද්ගලික ලක්ෂණ අබ්බැහිවලින් අයින් කරලා ඇති හැටිය දකින්න මදහත් පිනිශ්චය ගන්න තියෙන හැකියාවක් මම දිනු කරන්න ඕනේ කියලා බැලුවොත් මොන ජීවන රටාවෙ හිටියත් ඕනම කෙනෙකුට ඒ සීලය අධි සීලයක් කිරීම චිත්තාධි චිත්ත භාවනා කිරීම ප්‍රඥා අධි ප්‍රඥා භාවනා කිරීම නැති හැකියාව මිනිස්සෙන්ට පමණක් තියෙන එක. අනික සෑම තිරසනෙකුටම සාජාසියට කොටු වෙච්ච ගතියක් තියෙනවා. බලලුන්ට තපස් රකින්න බෑ. මීයෙන් දකින්නකොටම සීල්පද කැඩෙනවා. ඒක උගේ ඇති. ඒචාරේ බලල තපස් ඕනේ නෑ තපස්වත් බලන්නුත් නෑ. අපිට කරන්න තියෙන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විචාල වශයෙන් නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පුංචි පුංචි විදියට ඒ සීලේ ඉදිරි ගමන, චිත්ත භාවනා ඉදිරි ගමන, ප්‍රඥා භාවනා ඉදිරි ගමන යන්න පටන් අරගත්තොත් ඒකෙන් අපිට පේනවා අපිට බුද්ධ ශාසනයේ තියෙන විමුක්ති රසය අර මොහොතට ඇඟිල්ල ගහලා කටේ ගාලා බලනවා වගේ ඇඟිල්ල ගහව ප්‍රමාණයට තේරෙනවා. ඊට පස්සේ ඒක නිතර නිත්‍යපතා කිරීමටයි මේ බණ කියන්නේ. පටන් ගන්න නෙවෙයි. පටන් ගන්න කවුරුත් පටන් ගන්න තියෙන්නේ. මේ නිතිපතා මේක කරන්න ඕනේ. ඒක නිකන් උපමාවට කියලා අපි දවසට තුන් වේලක් වන්දනවා, කැම ගන්නවා. උනානවා. ඉතරවුල් බානවා. ඔය ඉතින් නිතිපතා කරනවා. ආන්නේ වගේ තමයි මේ සීලය පිළිබඳ පොඩ්ඩක් නැවත පුනරාලෝකණය කිරීම. සම්චිත්ත භාවනා පිළිබඳව හිත යන්තම් අසහනකින් තොරව tempat කරලා තියාගන්න ගතිය, වික්ෂිප්ත නැති වෙන ගතිය. එගොම ඇති ඇති හැටි දැකීමට තියෙන අවශ්‍යතාවය වැඩි කරන්න ගත්තොත් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා. ඒක කියනවා බුදුරජාණන්සේ දැනෙන්නේ නැහැ කියලා තමයි. දැනෙන්න ඕනෙත් නැහැ කියලා කියනවා. නමුත් ටිකවර් කරන ගියාම අන්තිමට ඒ තමන් කරපු ආයෝජනය තේරෙන වෙලාව වෙනකොට කොච්චරද කියනවනේ ඒක තව කෙනෙකුට කියලා දෙන්න බැරි තරම් මට්ටමට ගියාට පස්සේ තමයි Tamanne තේරෙන්නේ මම අර ටික ටික හරි සිල් රැකපු එක සමාධිය රැකපු එක ප්‍රඥාව මිත්තර වටනවා කියන්නේ. ඉතින් ඒක ඊට පස්සේ පුතේගෙන ඔබට බෑ කියලා ඉන්න එපා. අවස්ථාවක් ආවොත් ආර්ධනාවක් ආවොත් පුළුවන් තරම් කාටද කියලා දෙන්න බලපන්. ඒ කියලා දෙන එක සම්පූර්ණ වෙන ලෝකයක ඉන්න කමක් නෑ. මමත් ආවේ ඔහමනේ. මම ටික ටික දියුරුනේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් විදිහට උදව් කරන්න බෑ. කොනහන්න හොඳ නැහැ. පහත් කළා ගලකන්න හොඳ නැහැ. සැලකුවොත් සංවේදයක් වෙන්නේ. ඒකයි කරුණාව තියෙන්නේ. ඉතින් මේ විදිහට ධර්ම විනය ඒකේ තියෙන විමුක්ති රසය තමන්ගේ ඇඟිලි ධර්මන තමන් ඉදිමිනා වගේ ටික ටික ටික ටික දියුණු කරන ගමන අපි මුළු ලෝකෙම බෞද්ධ කරන්න ඕන කමක් නැහැ කැමැති වෙලා වෙත පැමිණෙන කෙනත් එක්ක හදාගෙන ඉන්න පටන් අරගත්තොත් අපිට දැන් අවුරුදු 200කට ඉස්සරලා අපේ අත්තම්මල මුත්තම්මල හිටපු ඒ පැරණි සමාජයේ ඒ බොහොම සම්පෝෂිත සමාජයක්. ඒ බොහොම කිනකාට ගරුකරූප සමාජයක්. මහා සංවිධාන තිබුණේ. ඒ ඒ ආර්ථිකයේ කියන්නේ දැන් තියෙන ආර්ථිකනේ ABCD ආර්ථිකය කියලා. අල බතල කොස් දෙල්. කිසි කෙනෙකුට නෝනවන්නේ නැහැ. දැන් අපිට මේ ඉංග්‍රීසි කෑම කන්න විතර පස්සේ තමයි ඔය හයි බ්ලඩ් ප්‍රෙෂර් කියයි, කොලෙස්ටරෝල් කියයි, කුණු අරම මොකුත් තිබුණේ නැහැ ඒ කාලේ. අපේ අත්තම්මල මුත්තම්මල බොහෝ වයසට යනකම් හිටියා. ඒ මොකද අල්ලපතල කොස්තේ. දැන් මේ ලංකාවට ඇහෙන්නේ ඒ පැත්තට යනවා දැන්. වෙනිසන් වලට දාන බෙදනකොට හැමදාම ඔය හතර එකක් තියෙනවා. ඉස්තර ඉව නැහැ හොඳම සුපෝභෝගී පෝටල් වලින් කෑම ගෙනල්ලා කෙලින්ම නිවන් දකින්න බුරියන් තමයි පූජකේ දැන් නැහැ දැන් ආයෙත් ඉබ්බට තියෙනවා බත්තලා තියෙනවා මොන මොනාද තියෙනවා ඉතින් තමයි නුහුරු දෙයක් නෙවෙයි සිංහලයට අපිට කරන්න තියෙන්නේ අපේ ගමයි පන්තලයි වැවයි ගාවයි එක්ක අපේ අත්තම්මල මුත්තම්මල හිරපු තැනට අපේ දරුවන්ට පාර වෙන්නන්න පුළුවන් නම් මොහොතේ ලුණුනම වෙනස් වෙලා නැහැ. වෙනස් කරන්නත් බෑ. ඒ වගේ මේ ධර්මයේ තියෙන විමුක්ති රසය කවුරුත් සාප කරාට මොනම මූලධර්ම කාර්යයකට වෙනස් කරන්න බෑ. නමුත් වෙනස් කරන්න බෑයි කියලා තමයි රස විඳින්නේ නැතුව හිටියාම එහෙම ඉන්නවනම් ඒක මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ කියලා දන්න මිනිසු දොස් කියන. දන්න මිනිසු පහත් කළසලකන. ඒ නිසා අපි නැවත හැමදාම නැවත සලකා බලන්න ඕනේ. අපි මේ දවස් ඇතුළත සීලය අධි සීලයක් කරගන්න, චිත්ත භාවනා අධි චිත්ත භාවනාවක් කරගන්න, ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කරගන්න යමක් අබ්බමල් රේණුක තරම් අති ඉස්සරහට ඉදිරියකට ප්‍රගතියට කල්පනා කරනවා නම් ඒ මනුස්සයාට කියන්න පුළුවන් එයා තමන්ගේ අත්කුසලයේ දාන්නවා තමන්ට අනුකම්පා කරනවා අත්ත් සිද්ධිය සලකන කෙනයි කියන. අපි දහසකුත් එකක් නිදහසර කරුණු කියලා ඔය එකක්වත් කරගන්න නැතුව හිටියට මරණයේදී අපට බරපතල ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අපිට කරන්න තියෙන දහසකුත් එකක් යුතුයකම්. කල යුතු සුමේ කටයුතු කරන ගමන තමන් පිළිබඳව කල්පනා කළා අත්ත් සිද්ධිය කල්පනා ඒක ආත්මාර්ථකාමී කියලා හිතන්න යන්න එපා. මොකද Tamange අත්කුසල තව කෙනෙක්ගෙන් ලැබෙන්නේ ආන්නේ කටයුතු කරනවා නම් අපේ ජීවිතය හරි සුන්දර ජීවිත බාටපත් වෙන එළෝ මෙළෝ දෙකම ගැලපෙන නාම රූප දෙකම ගැලපෙන ආධ්‍යාත්මික සහ ශාරීරික වර්ධනය දෙකම ගැලපෙන චෛතසික සුඛේ සහ කායික සුඛේ දෙකම ගැලපෙන ජීවිතයක් වඩපත් වෙනවා ඉතින් එහෙම නැත්තම් අංශභාගයි ඒක නැත්තම් මේ ආර්ථික විතරක් බලනවා කාය විතරක් බලනවා මෙලෝ විතරක් බලනවා ඒකට අර පැත්තට සෝදපාලුතුලක් එනිසා අපි එක එක්කෙනෙක් මේ විදියට කටයුතු කරලා බැලුවොත් හැම මේක වැඩි ටිකක් හොඳින් කරන්න පුළුවන් ඕනම දෙයක් මේට වැඩි හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා ඒක කොච්චර ඉහළට ගියක් තියෙනවා ඒක බුදුජානක වෙනන්නේ ඕපන් අයික ගුණියාර අපි ඉන්නේ දැන් මැද තැනක මේට වැඩි අපි ඉන්නේ හොඳ තැනක කියන්නේ කාටවත් කියන්න බෑ නරක තැනක කියලා නමුත් එකයි කියන්නේ මේට වඩා හොඳ එකක් තියෙනවා. එනිසා මේ වඩා හොඳ ඉදිරියේ හොඳ අල්ල බදා ගන්න එක තකතිරු කරනවා. වඩා හොඳ දකින්නකොට හොඳ යහට යන්න පුළුවන් ගතිය තියෙනවනම් අත්තු කුසලයේ දාන්න කියලා. ධර්මයේ දාන්න කියලා. විමුක්ති රසයේ දාන්න කියලා. ඉතින් ඒකට තව කෙනෙකුට අපි ඇඟිලි දික් කරන්නේ නැතුව හැමදාම ලදලද වෙලාවේ ඒ විදිහට සලකා බැලීම කියන්නේ ප්‍රතිවේක්ෂා කරන්නයි කියලා. හැරිලා බලන එක ඒක තව කාටවත් කරන්න බෑ. ඒ නිසා තමන්ගේ දිනදා ජීවිතේ කටයුතු වකින් යුතුකම් ඉෂ්ට කරන ගමන් දවසට සුළු වේලාවක් තියාගන්න මාත් එක්කම ඒකට අපි මේ භාවනා වැඩ පිළිවෙලදී අදාගත්ත පදේ තමයි මම දැන් මෙතන කවුරු හරි මේ සබේ ඉන්නවා නම් විවේකයක් වෙච්ච වෙලාවක ඉඳගෙන ඉන්න වෙලාවේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්න වෙලාවේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා දන්නේ නැති එයාට කවදාක පාන කරන්නත් බෑ මහවියයි. යම් කිසි කෙනෙකුට මේ ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියනවා. එයාට මේ ජීවිතේ නිවන් දකින්න පිණිතිය. මේක පරීක්ෂා කරන්න. පරීක්ෂා කළ බලන්න චිත්තක්ෂණ කීයක් ඒ තමන් ඉන්නේ ඉරියව්වේ තමන් ඉදිරිපත් වෙලා තියෙන දේට මුහුණ දාලා ඉන්න පුළුවන් කියන කතිය දිහා බැලුවොත් තමන් තේරෙන පටන් ගන්නේ මේක ඉතාම දුර්ලභ පුංචි පටන් ගන්නකින් පටන් අරගන්නේ පස්සේ අතුයිටි වීදී හැදෙන්න පටන් අරගත්තට පස්සේ අපිට තේරෙන පටන් අරගන්නවා අපි ළඟ කොහොමදත් මේ ගුණය තිබිලා තියෙනවා අපිට කියන එකට අනුග්‍රහ කරන එක විතරයි ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා ධර්මය අහලා පෝෂණය කරන එක. ඉතින් මේ විනාඩි ගානක් අපි ගත කරේ සුතානුගහිතේ පිණිසයි ඒ නිසා මෙතෙක් ඒ කටයුතු කරන ගිය අයට මේ ධර්ම දේශනාවේ සඳහන් කාරණා තේරුම් අරගෙන තව තවත් ඉදිරියට ඒක තනවා වඩාගෙන ඉදිරියට යන්න විමුක්තිය ලබා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අපි ධර්ම දේශනාවක නිමාවක කර විදියට සම්ප්‍රදාන කුල නිමාවක් විදියට අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා මේ වගේ සංවිධානයක් කිරීමට පෙනීන පෙනී උදව්පකාර කරලද සියලු සත්පුරුෂයෝ අපිත් එක්ක එකවර සාදුනාද කරමින් ඉන් අනුමෝදන් විත්වා කියලා සාදුකාරය පවත්වනවා. ඒ වගේම අපි විශාල නෑ පිළිත් යෝනියෝජනය කරන පිළිස් ඉතින් අපි විශාල ණය පරපුරක් නියෝජනය කරනවා. ඉතින් අපේ සියලු ණයයෝත් මෙතන හිටියනම් හොඳයි ධම්ම සභාවේ. නමුත් නෑ. නමුත් අපි ණය සියලුම දෙනා සිහිපත් කළා අපි කරගත්ත කුසල. ඒත් සමාදන් වෙත්තා ඉන්නා තරග සිට නෙත හිත මේ පැත්තට යොදත්වා අපිත් එකට සාදු කියත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. අපාකටත් මේ සියලුම ක්‍රමවලින් රස කර ගන්නා ලද පින් නිසා සර්වචනාංශයේ දේවා දේශනාවකට වදාරන දීචවලදී ධර්මයේ රසය විමුක්ති රසය මේ ජීවිතයේදීම මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඇතුළතදීම ලබා ගැනීමට මේ කුසලයක හේතු වාසනා වේවා කියලා සාදු කරා.